හොඳයි. යුඑස් මහත්මයා සුවපත් වේවා ස්වාමීන් වහන්සේ කියලා මේ ප්‍රශ්නේ මම ඉදිරිපත් කරන්නම් මට මේ තේරෙන විදිහට ආ දැන් ස්වාමීන් වහන්සේ සංකල්පීය වශයෙන් ඇතිවෙන මේ රාගය පිළිබඳව ආ එතකොට එක එක වයස් සීමාවලදී ළමා වයස වගේ නෙමෙයි මැදි වයසට එනකොට ඊට පස්සේ වයසට යනකොට මේකේ තියෙන තීව්‍රතාවය අඩු වෙනවා වයසත් එක්ක සහ ජීවිත අත්දැකීම් ආදී දේත් එක්ක. හැබැයි මේ සංකල්පීය වශයෙන් එන රාගය තුල ඇති වෙන යම් යම් ශරීර උත්තේජනයන් හෝ ශරීරයේ වෙන තැම්පත් වීම ආදී දේවල් අනිවාර්යයෙන්ම ඒක ඒක ලෙඩර දුකට හේතු වෙනවා ඇති කියලා මට හිතෙනවා. ඒවා ඒක එහෙම සංකල්පනාවල් නොඉඳ ඉඳීමේ තියෙන සුන්දරත්වයත් හෝ ඒ ලබන <clears throat> කායික මානසික සුවය අරම ඒවා ඇතිවීම තුළ ශරීරයේ නිපද වෙන යම් යම් දේවල් එතකොට ඒ නිපදවීමම කියන්නේ ශරීරයට බරක් වෙලා එතකොට මේක යනවා මම මේ මේ මේ පහුගිය දවස්වල දැක්කා මේ බටහිර වෛද්‍යවරු කියලා තියෙන මේවා එකක් ගැන දැන් ස්ත්‍රී පුරුෂ සේවනය ගැනත් එයාලා යම් කිසි අදහස් වගේක් ප්‍රකාශ කරලා තියෙනවා මේ මාසෙකට 20 වරද්ද 30 වරද්ද ආදී වශයෙන් මේ බහුබූත මට මට මේක තේරෙන්නේ නැහැ ඉතින් ඒක බහුබූත වෙන්නත් පුළුවන් ඒගොල්ලොන් ඉතින් එක එක ගිහිල්ලා මේ ඒකට මුල් වෙන්නේ දැන් මෙතන මේ මේක බැලුවම මුල් වෙලා තියෙන්නේ ඒකට ඇවිල්ලා මේ සංකල්පීය වශයෙන් ගොඩනගා ගන්න අපි මනෝභාවයන් වල එල්ලිලා එල්ලිලා ඉඳලා ඒකෙන් ගැලවෙන්න බැරි වීම තුල වෙන සිද්ධියක් නේද? නැත්තම් දැන් එහෙම එහෙම දැන් ඔය ඔය ඔය තර්කය එහෙම ගෙනිච්චොත් එහෙම දැන් අනාගාමි ඵලයට යනකල්ම වික්ෂුන් වහන්සේ කෙනෙක්ට දැන් ඕක ඔහොම ඇති වෙන්න පුළුවනිනේ. එතකොට එතකොට ඒ උන්වහන්සේලා නිරන්තරයෙන්ම ওই ප්‍රශ්නෙට භාජන වෙනවා ඇතිනේ. මට මතකයි මේ මෑත කාලෙක ස්වාමීන් වහන්සේ කෙනෙක් අර ප්‍රොස්ටේට් ග්ලෑන්ඩ් එකේ ප්‍රශ්නයක් ගැන කිව්වා. එතකොට ඕක සමහරු ඕවා සංසන්දනය කරනවා මේවත් එක්කලා එහෙම විතරක ගොඩනගා ගන්න නැත්නම් මේක එන්නේ නැහැ කියලා. මේ මට මේ කතිකාවතක හවුවෙච්ච දෙයක් මේ මමත් පැටලුණා මේකේ. ඒක ගැන පොඩ්ඩක් හිතන්න ඕන පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා මේක. මම ඇත්ත වශයෙන්ම උපවාසයෙන් මේක මේ බුද්ධලිකව අහන්න ඕන කියලා හිතන් හිටපු ප්‍රශ්නයක් කමක් නැහැ. මොකද අපිට මේක මේ හංගලා කතා කරන්න දේවල් මේක නෑනේ. දැන් ඔතනදී සංකල්පීය වශයෙන් ඇතිවෙන මනෝභාවයත් එක්කලා තමයි අර රූප ධර්ම වලට ඒ බලපාන. දැන් උදාහරණයක් හැටියට අපි මීට පෙරත් කතා කරලා තියෙනවා. දැන් අපි හිතමු දැන් පහුගිය දවස්වල අපිට අර මේ වෛරස් වුණ හැදිලා ටික කාලයක් කැස්ස තිබුණා. එතකොට දැන් දැන් වෛරස් එක නිසා කැස්ස ටික කාලයක් පැවතුණා. හැබැයි ඊට පස්සේ අර වෛරස් එකේ බලපෑම අඩු වුණා වුණත් දැන් මට කැස්සෙයිද දන්නේ කියලා හිතනකොට ඔන්න වායුව කැළඹිලා කැස්ස මතුවෙනවා. දැන් එතකොට දැන් එතනදී කැස්ස කායික වශයෙන් ක්‍රියාත්මක වුණාට එතන තනිකරම ක්‍රියාත්මක වෙනවා අර මානසික ක්‍රියාවලිය. ඉතින් අන්න ඒ විදිහට ප්‍රධාන වෙනවා මනස. ඒතර කායික වශයෙන් හෝමෝන ක්‍රියාවලියක් හැම කෙනාගේම ශරීරය තුල ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒක කායික ස්වરૂපය. ඒක උත්තේජනය වෙලා ඒක සක්‍රිය වෙලා කොයිතරම් දුරට ක්‍රියාත්මක වෙනවද කියන එක තීරණය වෙන්නේ මනෝභාවයේ බලපෑමත් එක්කලා. එතකොට මනෝභාවයන් සමනය කරන්න කරන්න ඒවා කායික වශයෙන් කයේ පැවැත්ම සඳහා ඒ හෝමෝන ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා. ඒක විකෘතියක් බවට පරිවර්තනයක් වෙන්නේ නැහැ. දැන් අපේ ශරීරයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ භූත රූප ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ වායෝ ධාතුව කැස්සක් හැටියට විකෘතියක් හැටියට මතුවෙන්නට හේතු වෙනවා එක්කෝ අර ශරීරය තුල ක්‍රියාත්මක වෙන වෛරසය එහෙම නැත්නම් අපේ මනෝභාවය. එතකොට මේ වෛරසයක් එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් අර විදිහේ විකෘති මනෝභාවයක් ඇති වෙන්නේ නැතිනම් වායෝ ධාතුව කය තුල තියෙනවා ඒක විකෘතියක් නෙමෙයි ඒක ප්‍රකෘතිමත්ව සමතුලිතව පවතින. ඒ වගේ කයේ ක්‍රියාත්මක වෙන හෝමෝන ඒවා කයේ පැවැත්ම සඳහා ප්‍රකෘතිමත්ව සක්‍රිය දායකත්වයක් දරනවා. ඒක අර විදිහට උත්තේජනය වීමක් සිද්ධ වුණොත් එතකොට ඊට පස්සේ ඒක උත්තේජනය කරගෙන අපි ඒක වළක්වන්නට ගියොත් අර කැස්ස එයිද කියලා හිතලා ඊට පස්සේ වායුව විකෘති වුණාට පස්සේ අපි බලහත්කාරයෙන් නවත්තන්න ගියා වගේ එතන ගස්ඨනයක් ඇති වෙනවා. ඒ නිසා අර අපි අපේ මනස පුහුණු කරන්න ඕන ඒ වගේම කයත් පුහුණු කරන්න දැන් අපි පහුගිය කාලේ කතා කළා අර කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා ඒ මොකක්ද අකුසල කර්ම යටපත් කරන මහේශාක්‍ය බව ලෝණපල සූත්‍රය ඇසුරෙන් අපි කතා කළා. එතකොට එතන කාය භාවනා. කාය භාවනා කියලා කියන්නේ කය සමබරව පුහුණු කිරීම. දැන් අපි මනස විතරක් පුහුණු කරන්න ඕන අපි මනස තමයි සකසන්න ඕන කියලා මනස විතරක් ඉලක්ක කරගෙන මේ වැඩේ කරන්න බෑ එහෙම කරන්න ගියොත් එහෙම අපිට සිද්ධ වෙන්නේ අර කය සමතුලිත නොවි අපි බලහත්කාරයෙන් මනස මෙල්ල කරන්න උත්සාහ කරනවා. එහෙම කළා කියලා ඒක කරන්න බෑ. මොකද නාම රූප ධර්ම අන්‍යෝන්‍යව ප්‍රත්‍ය වෙනවා. ඒ නිසා කයේ සහයෝගය සිතට අවශ්‍යයි. දැන් දෙව්ලොව අපිට වගේ භාවනා කරන්න බැරි දෙවියන්ට කයේ සහයෝගය නැති නිසා. එතකොට මිනිසාට කය සහයෝගය තියෙනවා. හැබැයි සහයෝගය තිබුණට ඒක සහයෝගයක් හැටියට නැතුව විකෘතියක් හැටියට ආවොත් එහෙම මිනිසාට දෙවියන්ට තරම්වත් මනස සංසුන් කරගන්න බැරි වෙනවා. අර කයේ ඇති කරන විපරීත ස්වභාවයත් එක්කලා. එතකොට කය විපරීත වෙන්නේ එක්කෝ කායික රෝගයක් එක්ක වාතිත්සෙන් කුපිත වෙලා. එතකොට ඒක කායික රෝගයක්. ඒකට කයට පිළියම් කරන්න ඕනේ. ඖෂධ ප්‍රතිකාර කරන්න. එහෙම නැත්නම් අර විදිහේ මානසික බලපෑමක් නිසා. ඉතින් මානසික බලපෑමක් නිසා ඒක ඇති වෙනවා මනස සංවර කරන්න ඕන. කායික වශයෙන් ඇති වෙන වෙනත් විකෘතියක් නිසා ඇති වෙනවා ඒකට ප්‍රතිකාර කරන්න. ඒ විදිහටයි ඒක තේරුම් ගන්න ඕන කරන්නේ. එහෙමයි සාරා. ඉතින් ඔබතුමා යහපත් ප්‍රශ්නේ ටිකක් මේ ඒක තමයි දැන් මේ වගේ දේවල් ටිකක් දැන් දැන් ඔබ වහන්සේගේ මේ උත්තරෙත් එක නැවත නැවත නැවත නැවත මේක මේ හිතලා තමයි හරියට සාකච්ඡා කරලා ආපහු මේකේ එනවනම් විතර්ක මතු වෙනවනම් ඒව සාකච්ඡාවේ කළාම තමයි තේරුම් අරගෙන විසඳගන්න තියෙන්නේ. ඔව් ගොඩාක් ගොඩාක් දෙනා ඉතින් ওই වගේ කාරණා විවෘතව කතා කරන්නේත් නැහැ. ඒවා හිර කරගෙන එතකොට ඒකෙන් නිකන් තමන් වැරදිකාරයෙක් වෙයිද එතකොට තමන් මේවා පිළිබඳව අනවශ්‍ය විදිහට හිතන කෙනෙක් වෙයිද ඒ වගේ එක එක විතරකත් එක්ක ලැජ්ජාවත් එක්ක නොඑක් දේවල් එක්කලා ඔය වගේ කාරණා ධර්මානුකූලව පැහැදිලි කරගන්න විමසන්නෙත් නෑනේ කියන්නේ ඒවා හැම කෙනත් එක්කම කතා කරන එක සුදුසුයි කියන එක නෙමෙයි එකෙන් අපි අදහස් කරන්නේ අර Tamanට මතුවෙන ඒ ගැටලු අපි ධර්මානුකූලව निराකරණය කරගන්න ඕනේ. ඉතින් ඕක වෛද්‍යවරයෙක්ගෙන් ඇහුවොත් වෛද්‍යවරයා ඒක Taman ඉගෙනගෙන තියෙන වෛද්‍ය ශාස්ත්‍රයට අනුව පැහැදිලි කරයි. ඉතින් අපි දැන් මේ ධර්ම සාකච්ඡාවක් තුළ අපි වෛද්‍ය විද්‍යාවට අනුව හෝ දේශපාලන විද්‍යාවට අනුව හෝ වෙනත් විද්‍යාවකට අනුව බලන එකක් නෙමෙයි අපි ධර්මානුකූලව ධර්මානුකූලව කියලා කියන්නේ හේතුඵල වශයෙන් චිත්ත නියාම, කම්ම නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම කියන ඔය මේ විශ්වය තුල හේතුඵල ක්‍රියාකාරීත්වයේ සිදුවෙන මේ සමස්ත ක්‍රියාදාමය අනුව ඕන අපි යමක් පැහැදිලි කරගන්න. එතකොට තමයි ඒක ධර්මානුකූල වෙන්නේ. එහෙම නැතුව අපි එකෙන් එක කොටසක් ගත්තොත් එහෙම එතකොට අගතිගාමී. දැන් ඒ න්‍යාම ධර්ම පහෙන් අපි කර්මය විතරක් අරගෙන මේ සියල්ලම වෙන්නේ කර්මය මතයි කියලා කිව්වොත් ඒත නැත්තා පුබ්බේකප හේතුවාදී පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඊළඟට අනිත් සියල්ල පැත්තක දාලා අපි ගත්තොත් එහෙම අර චිත්ත නියාමයේ පමණක් මේ සිතන නිසා තමයි සියල්ල වෙන්නේ කියලා ඒතනත්තා විඥානවාදී පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒතනත්තා ධර්මයට අනුව සිතන කෙනෙක් නෙවෙයි විඥානවාදී පුද්ගලයෙක්. ඒ කියන්නේ ඔක්කොටම විඥානය තමයි මූලික වෙන්නේ. අනිත් එකක්වත් ඒතනත්තා ගණන් ගන්නෑ. ඊළඟට තව සමහර කෙනෙක් අර බීජ නියාම ඍතු නියාම කියන කොටස් දෙක අරගෙන භෞතික දේවල් මත තමයි ඔක්කොම මේ හෝමෝන එතකොට ශරීර අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙන ඒ කිමිකල් වර්ග රසායනික විපර්යාසයන් ඕව මත තමයි මේ ඔක්කොම වෙන්නේ රාගය ඇති වෙන්නෙත් එහෙමයි ද්වේෂය ඇති වෙන්නෙත් එහෙමයි සද්ධාව ඇති වෙන්නෙත් එහෙමයි ප්‍රඥාව ඇති වෙන්නෙත් එහෙම ඒගොල්ලෝ ඔක්කොම අර භෞතික ක්‍රියාවලියෙන් තමයි විස්තර කරන්න යන්නේ ඒගොල්ලෝ කර්මය පිළිගන්නෙත් නැහැ සිත පිළිගන්නෙත් නැහැ එතකොට වෙන්නේ ඒගොල්ලෝ භෞතිකවාදී වෙනවා ඊළඟට තව සමහර කෙනෙක් අර විශ්ව ධර්මතාවයන් ගැන හිතලා ඒවා කාට කවුරුවක් කරන්නෙත් නැහැ කාටවත් වළක්වන්නත් බෑ අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙන ධර්මතා. ඒව දිහා බලලවල මේ ලෝකය තුල අනිවාර්ය නියතියක් පවතින්නේ. ඒවා කාටවත් වෙනස් කරන්න බෑ කියලා එහෙම ගත්තොත් එහෙම ඒත නැත්තා නියතිවාදී පුද්ගලයෙක් වෙනවා. එතකොට බුදුදහම කියලා කියන්නේ පුබ්බේකත හේතුවාදයක්වත් විඥානවාදයක්වත් භෞතිකවාදයක්වත් නියතිවාදයක්වත් නෙමේ ඔය සමස්ත හේතුඵල ක්‍රියාවලිය සමබරව දැක්කොත් විතරයි ඒතනත්තාට ධර්මානුකූලව ලෝකේ විග්‍රහ කරගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අපි ධර්ම සාකච්ඡාවක් තුල කරන්නේ වෛද්‍ය විද්‍යාත්මකව දේවල් විග්‍රහ කර ගැනීමට එහා ගිය සමස්තාර්ථයෙන් හේතුඵල වශයෙන් දේවල් මේ නාම රූප වශයෙන් අන්‍යෝන්‍යව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා වටහා ගැනීමකටයි අපි යා යුත්තේ. එතකොට තමයි ධර්මානුකූලව අපිට දිහා බලන්න පුළුවන්. අනේක වාරයක් පින් ස්වාමීන් වහන්සේ මොකද මේ ඔබ වහන්සේ වගේ කෙනෙක්ගෙන් ඇරෙන්න මේ වගේ ප්‍රශ්නයකට උත්තරයක් බලාපොරොත්තු වෙන්නත් බැරි වාතාවරණයක් තමයි නියෙන්නේ. මම ඒක බය නැතුව ඇහුවෙත් ඔබ වහන්සේ ඉතින් මේ විදිහට ධර්මයත් එක්ක ඉතාම හොඳින් ගලපලා ඒකට මම බොහොම සෑහීමකටපත් වෙනවා. සුවපත් වේවා. දරුවන් සරණයි. දරුවන් සරණයි.